ස්වාමීන් වහන්සේ අවසරයි. එතන තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගිය සමානේ තුන් වතාවක් විතර භාවනා කරන්න වාඩි වුණා. ඒ ලියපු කමටහන් විස්තරවල ඒ කියන්නේ ටිකක් එක්කහො කරලා මම කියන්නම් ස්වාමීන් වහන්සේ. හැමදාම භාවනා කරන්න වාඩි වෙන්නේ පන්සිල් අරගෙන ඉවර වෙලා උදේ තමයි භාවනා කරන්න වාඩි වුනේ. වෙනදාට වඩා භාවනා කිරීමේදී හිතේ සතුටක් තිබ්බ ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ අර ස්වාමීන් වහන්සේ කලින් සතිය දුන්න ආවාදත් එක්ක සමහර අවස්ථාවලදී හුස්ම ගන්නකොට දැන් මට තේරෙනවා මම හුස්ම දෙස නිරීක්ෂකයෙකු ලෙස බලා සිටින්න ඕනේ කියලා. නමුත් මට තේරෙනවා හුස්ම ගන්න ඒ සිදු කරන ක්‍රියාවලියත් මම අර ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ අර ඉන්වොලන්ටරි නෙමේ මේ හුස්ම ගැනීම වෙන්නේ මම මමත් හුස්ම ගන්න කියන්නේ මගේ දායකත්වයකුත් ඒකේ තියෙනවා කියලා. ඉතින් මම උත්සාහ කරා මේ ඉන්වොලන්ටරි හුස්ම වැටෙන්න ඉඩ දීලා ඒක දිහා බලා ගන්න. සමහර වෙලාවට ඒක සාර්ථකයි සමහර වෙලාවට අර මගෙන් උත් යම් දායකත්වයක් හුස්ම ඉහළ පහළ ගන්නකොට සිද්ධ වෙනවා කියලා තේරුණා. ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේලා අර මූලික ඒ අවවාද ටික දැන් මේ මේක හිමින් යන්න ඕන ගමන සහ පක්ෂපාතීව බලා සිටින්න ඕනේ සහ දැන් හිත පිට ගියා මේක ගැන අමනාපයක් ඇති කරගන්න. ඒ ඒ කාරණා ටික මට මතක් කරගන්න වෙනවා භාවනාවේ යෙදී සිටින විට. ඒක ඒකත් එකක් ස්වාමීන් වහන්සේ ගිය සුමානේ ස්වාමීන් වහන්සේ කියෝ විදියට අර ශරීරය සැහැල්ලු වුණාම ඒ ඒ ස්ථාන වෙත හිත යොමු කරලා ඒක පතුරව ගන්න මම උත්සාහ කරා යම් කිසි සැහැල්ලු බවක් තිබ්බේ අත් දෙකේ ස්වාමීන් වහන්සේ මං අත් දෙක ගැන අවධානය යොමු කරන් හිටියා ඒක කියන්නේ අර ශරීරයේ අනිත් තැන්වල පැතිරීම මම හිතන්නේ ඇත්තට සාර්ථක වුණා කියලා. නමුත් අත් දෙක අත් දෙක ශරීරයේ ඉතුරු කොටස් වලට වඩා පොඩි සැහැල්ලුවක් තියනවා කියන එක තේරුණා. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ දැන් ශරීර වේදනාවක් ගැන හරි නැත්නම් බාහිර ශබ්දයක් ගැන හරි හිත ගියාම එවෙලෙම ඒ දැන් හිත යෑමත් එක්කම තව සිතුවිල්ලක් යන බව තේරෙනවා කියන්නේ දැන් කකුල රිදෙන එකට හිත ගියාම ජිම් එක මතක් වුණා. වාහන ශබ්දයකට හිත ගියාම කලින් දවසේ අර කාර්යාලයට මේ ඩ්‍රයිව් කරගෙන ගියේ ඒ ඒ වගේ. ඒ සමහරලාට මට දකින්න ලැබුණා මේ මේක වෙනවා ඊට පස්සේ ඒක ඔස්සේ හිතවිලි එනවා කියන එක. එහෙම අවස්ථා කීපයකදී විතරයි එහෙම සිතුවිලි එන හැටි දකින්න පුළුවන්. මේ ගොඩක් වෙලාවට එන්නේ හිත පිටට ගියාම චුට්ට වෙලාවකට පස්සේ තමයි තේරෙන්නේ. ගිය විදිහ තේරෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. දැන් සමිනහස අනික් කාරණාව තමයි මට කියන්න ඕන උන දැන් ඒ වගේ මට අත්දැකීමක් එනවනේ ඊට පස්සේ මම ඒක ගැන සුට්ටක් කල්පනා කරනවා මේක නේද උනේ සහ ඒ වගේ ඒ අත්දැකීමෙන් පස්සේ සුට්ටක් කල්පනා කරලා ඒක ගැන තාටිහක් හිතලා ආ මෙහෙම ලියන්න ඕනේ. හරි මොන හරි හිතලා තමයි ආයි හුස්ම වෙත හිත යන්නේ. ඒ ටික තමයි ස්වාමීන් වහන්සේ මම ලියලා තියෙන්නේ. හොඳයි. අර මුල්ම ටිකේ ඔතනී කිව්ව කාරණාවක ටිකක් විශේෂ කාරණාවක් තිබ්බා. කොහොම නමුත් ඒ කොහොමද මට හිස්සුණා. ප්‍රීතිය ගැන කිව්වොත් පොඩ පොඩ ඔය කියන ප්‍රීතිය අපිට පුදා තේරෙන්න පුළුවන් එක්තරා ප්‍රදේශයක් තියෙනවා. එතකොට ඒක ශරීරයේ පුරාම වර්ධනය කරගන්නවා කියන එකට යම් කාලයක් යන්න පුළුවන්. හේතුව අපි තාම දන්නේ නැහැ මේක වර්ධනය කරගන්නවා කියන එකේ තේරුම මොකක්ද කියලා. ඇත්තටම කියනවා නම් සරල විදිහෙන්ම ඕකේ අතුරු තමයි ඉවසීම. හරිද? යතුරු ඉවසීමයි. අනෙක් තැන්වලත් ඔය කියන ප්‍රීතිය ගලාගෙන යනකම් මේ හැම පැත්තක් ඔක්සේම ඒ කියන ප්‍රීතිය වඩා වර්ධනය වෙනකම් ඉන්න පුළුවන් එක්ක කරන්න අමාරු වෙන මේ සාධකයේ තමයි අපි අර අර එකතු වෙලා ඒක කරන්න හදනවා ඒ කියන කාරණා. ඒ කියන්නේ ඒක වෙන්න දෙන්නේ නැතුව ඒක කලින් කරන්න හදනවා ඔකට මට මතක හැටියට මම ওই දෙවෙනි තුන්වෙනි වගේ දේශනාවලදී කිව්වා අර අපේ ගෙදර තිබ්බා අඹ පැලතුණක් මම පොල්ලේ වැඩිමලා නංගික පැලේ මල්ලික පැලේටත් වඩා මගේ පැලේ ඉක්මනට හැදෙන්න ඕන කියලා මං හිතුවා. මං කොහොමද කරපුවත් කියන්නේ. මම මොකද කරේ පැලේ අදිනවා ඉතින් හැමදාම. වතුර දාලා තාත්ත කියනවා. වතුර දාන්න ටික දානවා පැලතුණක්. වතුර සමහර විට මයින්ට පොඩ්ඩක් වැඩිපුරක් දානවා. අම් මොඩයිනේ කාලේදී. පුඩි කාලේ ඉතින් අර පැලේ අදිනවා. එක දවසක් අදින්න කියලා ටොක් කරලා කඩාගෙන ගියා. පස්සේ කාලෙකදී දංගිගේ ගහේ මල්ලිගේ ගහේ අප හැදෙනවා මගේ ගහේ නැහැ. මොකද මගේ ගහ බාලත් උනා මොකද වැඩිපුර වතුර දාලා කුළුක්කුණු වෙන්න ඇති. අනිත් එක තමයි ඇදලා කරලා කඩාගෙන ගියේ. ඒත් ඒක හැදෙන විදිහට හැදෙන නුදුන්. භාවනාවේදීත් ඔයිට හා සමාන කාරණාවක් තියෙනවා. ඔය කියන ප්‍රීතිය තියෙනවා නම් ඒ ප්‍රීතිය තියෙන තැන අපි හොඳට හඳුනා ගන්න එක වටිනවා. විශේෂයෙන් මේ ප්‍රීතිය ඇයි එහෙම තියෙන්නේ කියලා. ඒ වගේ මුදු බවක්, ඒ වගේ මුදු සැහැල්ලු භාවයක් ඒ හරියේ තියෙන්න පුළුවන් සාධක මොනවද බලන්න. ඒ සාධක තේරුම් ගන්නට පුළුවන්කම හම්බ වෙන්නේ අනික් අත මෙනෙහි කරලා බලනකොට තමයි. සමහර කෙනෙක් තේරෙවි මේ එක අතක් බොහොම සැහැල්ලුවට තියාගෙන ඉන්න අතර අනික් අත ටිකක් ටික ටික අත කරගෙන වගේ තියාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් එක අතක් අනෙක් අතකට යට වෙලා වගේ තියෙන්න පුළුවන්. හිර වෙලා තද වෙලා වගේ තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් එක තමයි සංසන්දනාත්මක සමා. අපිට අහුවෙන්න ගන්නේ ඔය කියන රහස මොකක්ද ඊළඟට අර තව මොකක් හරි හොඳ එකක් මුලදිම කිව්වා කොහොම නමුත් මම මෙහෙම කියන්නම් භාවනාව කරන්න කලින් ඒවා අර මෙනෙහි කරන්න ඕන කියලා කිව් කාරණා ටිකට අර පක්ෂපාතී විදිහේ නිරීක්ෂණය කරන්න ඕන ඊට පස්සේ ඉවසන්න ඕන ඒ කියන දේවල් එහෙම හිතන එක හොඳයි ඒක අර මූලාරම්භයක් වගේ දෙන කාරණාවකුත් වෙනවා තවත් විදිහකින් දෙයක් කියන්න පුළුවන් ඔබතුමිය ඕක ලිව කියන්න කමටහන් වාර්තාව වාර්තාව කියවල භාවනාවට පාඩේ එහෙමයි එහෙම වුණා නම් එහෙම ඊට කලින් දවසේ සිද්ධ වෙච්ච විදිහ ගැන හොඳ හොඳ චිත්‍රයක් තියෙන ඔබතුමේ ගාව. ඒකේ තියෙන හොඳ සහ නරක කියන දෙපැත්ත තේරෙන්න ගන්න. ඇත්තටම අපිට දැන් මම කිව්වා කියන්නකෝ ඔයත්තන්ට අවතන දිවසන්න වැඩිපුර ආ මේ හැරීදි මෙහෙම අතහරින්න මෙහෙම මෙහෙම මෙහෙම හිතන්න ආවක ඕක ධාතු මනසිකාරයට දාන්න මෙහෙම මෙහෙම කියලා කිව්වයි කියන්නකෝ. ඇත්තට මේක අභාවිතයි. හේතුව ඒ ඒ ඒක ඒක එතකොට මම කියන්නේ අර මගේ දැනුමේ මම මම හිතලා වගේ ඒක. නමුත් ඕක ඔයත්තන්ගේ ජීවිතයට ප්‍රායෝගික වෙච්ච අත්දැකීමකින් එළියට එන. ඔයත්තම තීරුම් ගන්න ඕන මේ හරියදී තව ටිකක් දුරට. අන්න එතන තමයි පුතා ඔය කියන සුවක්ඛාත ගුණය අපි ගාව ඇති. මේ ධහම අපිට තීරුම් ගත් එකක් වඩ පරිවර්තනය. ඒකින්ද මට කියන්න පුළුවන්කම තියෙන්නේ සිද්ධ කරගෙන යන විදියම සාර්ථකයි. බොහොම සන්තෝෂයි. මේකින්ද වැඩේ අතහරින්න නැතුව කරගෙන යනකොට කොහොම නමුත් අද කියවපු ටිකේ ඔබතුමීට පුළුවන් නම් මුල් ටික ආයෙත් පොඩ්ඩක් කියවන්න. මට මොකක් හරි එකක් මිස් වුණා. ඒ කියන්නේ පාරණාව. මම කලවම් කරලා කිව්ව ස්වාමීන් වහන්සේ ඔක්කොම මේ කමටහන් වාර්තාවල අර අර අලුත් මැල්ලුමක් ඒකේ නමත් කලවම් මැල්ලුම් දන්නවද? <laughs> ඔක්කොම ටික දාන්න. කාරණා ටික තමයි අර මේ හුස්ම ගන්නකොට අර මේ හුස්ම ගැනීම ඉන්වොලන්ටරි නෑ සමහරලාට මමත් ඒකට දානවා කියලා. ආ ආ අන්න හරි ඕක තමයි. ඕක. ඕක ඕක එක්තරා විදිහකට අපි කියමුකෝ අපිට තේරෙන්න ගන්නවා කායිකෝ එක හුස්මක් තියෙනවා සහ මානසිකව තවත් හුස්මක් තියෙනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. ඕක ගැනත් මම හිතනවා දේශනාව හතර පහ වගේ. එතකොට අපි ඔය කියන කාරණාව දැක්ක කියන්නකො. හොඳම ඔය කියන අවුල දැක දැක ඉන්නේ. ඔය කියන අවුල දැක දැක තවදුරටත් ඒ ඒ ඒ ඒ මොහොත තුලම රැඳිලා ඉන්නේ. ඔගේ ස්වාමීන් වහන්සේලා කියන එක තමයි මම අයින් වෙනකන් ඔතන ඉන්න කියන එක. ඒක තමයි අතරම කාරණේ. කොහොමද ඔය අවුල දැක දැක ඔතනට වෙලා ඉන්නවා. මොකද්ද අවුල? මෙතන ආනාපානයක් තියෙනවා, හුස්මක් තියෙනවා, ආශ්වාසයක් තව ආශ්වාසයක් තියෙනවා. නමුත් ඒකට බලපෑම් කරන ශාරීරික පසුබිමකුත් තියෙනවා. එහෙමයි. මානසික මොකක් හරි ජොයින්ට් එකකුත් මේකේ ඇස්සේ තියෙනවා. ඒක සමහරකට ඒක විදිහට ආස්වාදයේ ස්වභාවික විදිහට ඒකට යනවා මානසිකව යන එක තවත් විදිහකට යනවා වෙන්නේ වගේ වෙන්නත් පුළුවන්. එහෙමයි. ඊළඟ අවස්ථාවක් ගේනෝනා ඔය කියන අර ශාරීරික ආස්වාදය සහ මානසික ආස්වාදයේ කියන ඒ දෙක අර දෙකක් හැටියට නැතුව එකක් හැටියට ක්‍රියාත්මක වෙන තැනකට එන්න පටන් ගන්නවා. එහෙමයි. එහෙමයි. ඒක වෙන්න පටන් ගන්න එතකොට අපි ඕක ඕකත් එක්ක බොහොම සාමකාමීව ඉන්නකොට තමයි. ඇත්තටම ඕකේ ඕකේ තියෙන රහස තමයි අර සාදර වෙනවා කියන ලක්ෂණය. ඒකේ මුලම අපි හොයාගන්න ගත්තේ අර අර හිත දුවන එකට අනුමත වෙලා ඒ හිත දුවන එකත් එක්ක ඉඳලා ඒකට සාදර වෙලා අර සද්දබද්ද ඇහෙන එකට සාදර වෙලා ඒ ඉගෙනගත්ත හිතෙන් තමයි ඔය කියන තැනක් අපි ස්පර්ශ කරන්න පටන් එතකොට අපි ලහු වෙන්න ගන්නවත් ශරීරයත් මතු වෙනවා. ඒ වගේම ආනාපානයත් මතු වෙනවා. එතකොට මේ මේක අස්සේ මේක දෙකක් හැටියට සිද්ධ වෙනවා සමහරවිට. මහා කරදරයක් ඒක. ඒක එතකොට එක්තරා විදිහකට ඕක වැඩිපුර වෙලාවක් සිද්ධ වෙවි සිද්ධ වෙවි තිබ්බොත් එහෙම අර උද්දච්ච කුච්ච කියලා කියන හිත විසිරෙන්න උද්දච්චය කරනවා කුකුච්ච නේ උද්දච්චයට හිත යන්න පුළුවන් හිත විසිරලා යනවා මොකද අපි භාවනාව අස්සෙම මේක මේක මේක දෙකක් වෙලා වගේ තියෙනවා භාවනාව අස්සෙම මේ මේ කාරණාව ටිකක් විත්‍යක් හැටියට භාවිතා කරන්න පුළුවන් පුරුදු කරගෙන තියෙනවා අන් ඒකින් ඉතින් කොහොම නමුත් ඕ කියන අවස්ථාවේ හොඳම දේ තමයි අපේ අර වෙන විදිහේ මොකක් හරි කාරණාවක් දාන්න හිතන්නේ නැතුව ඒ තියෙන එක දැක දැක ඉඳ බලන්න. ඒ තියෙන එකේ අපි දකින්නටත් වඩා තව තව සංකටක පේන්න මතු වෙන්න ගන්නවා. මේ කියන වැරද්දම අපිට අපිට පාර පෙන්වන්න පටන් මම ඒ කියනවා මේ වගේ අවස්ථාවක් આવොත් එහෙම එන්න ඕන අනිවාර්යයෙන් එන්න පුළුවන්. එහෙමයි. බයෙන්ට දෙයක් නැහැ. ඕක සාමාන්‍යයි කොහොමත්. කොහොම නමුත් ඕකෙන් එහාට අර අර සබකාය පරිසංවේදී කියන කොටසට අපිට කිට්ටු වෙන මඟක් තමයි ওই පෑදෙන්නේ අතරම තියෙන්නේ. ආස්වාසය තියෙනවා ප්‍රාස්වාසයක් තියෙනවා ඒ බවක් තේරෙනවා. නමුත් ආස්වාසය සහ ප්‍රාස්වාසය අතර ශාරීරිකවත් මොකද්ද එකක් සිද්ධ වෙන බවක් තේරෙනවා. එතකොට මේ ඉංගිය තමයි අර භාවනාවේ ඊළඟ අධිරේ අධිරේකට වගේ යන්න පුළුවන් විත්‍යක් වගේ එකක් තමයි ඔය පෙන්වන්නේ සමහර විදිහට. ඉතින් ඕකත් එක්ක සාදර වෙන්න සාදර වෙන්න අපි අර අපේ ශාරීරික දේට ඉඳනවට වඩා ස්වාභාවිකව සිද්ධ වෙන ආස්වාදයේ සහ ප්‍රාසාසයට ඉර දෙන්න පටන් ගන්නවා. අන් එතකොට ওই ප්‍රශ්නේ ලස්සනට විසඳලා යනවා. ඒක තමයි අතන මට විශ්ච්ච කාරණා. කොහොම සන්තෝෂයි. කොහොමද කරගෙන යන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ දරුවන් සාන්න ගොඩාක් පිසිදෙනවා. ස්වාමීන් වහන්සේ මම අනිත් පැයෙන් අවසර ඉල්ලනවා කලින් ඉදිරිපත් කරන්න කියලා මගේ කවටම් වාර්තාව අවසරයි. ඉදිරිපත් කරන්නම්. හොඳයි. ඔබ වහන්සේ විසින් පසුගිය වාරවලදී මා වෙත ලබා දුන් උපදෙස් වලට අනුව පසුගිය සතිය පුරාවටම පරයන්ක භාවනා කාලය තුලදී සිතට බල කිරීමකින් තොරව සහ බලාපොරොත්තුවකින් තොරව සිතේ ගලාගෙන යන රටාව අධ්‍යයනය කිරීම පුහුණු කළෙමි. මේ සතිය පුරාවටම කරපු ඒ සාරාංශ වශයෙන් සම්මාංශ ඒ අනුව මා තුල කිසියම් රටා තුනක් පරිශීලනය කරන හැඟීමක් ඇතිවිය. උදාහරණයක් ලෙසට එය මා තුල තිදෙනෙක් ඇති බවක් මෙනි. එක්කයික් මා බලාපොරොත්තු වන භාවනාව හොඳින් වැඩෙන සිත සමාධිමත් වන බුදයව් ඥාන ආදී උසස් ධර්මතා වඩා ගනිමින් ත්‍රිලක්ෂණ අවබෝධය කර ගැනීමට ඊටා කැමැති අයකි. අනිත් කෙනා මගේ බලාපොරොත්තු ඉෂ්ට නොකරන සිත විසිරී යන කයේ වේදනාවට අකමැති කියන දේ නාහන දඩබ්බර ළමයෙක් මෙන් ක්‍රියා කරන අයෙකි. අනිත් කෙනා ඒ මොහොතේ සිතට කතා කරන අදහස් දෙන වෙනත් වෙනත් අදහස් දෙන වෙනස් කරන්නට කැක් කරන අයෙකි. තවදුරටත් විස්තර කරන්නේ නම් භාවනා කරගෙන යන කාලයේදී ඒ මොහොතේ සිතට දැනෙන දේ පිළිබඳව මෙය කමඨහනක් වාර්තා කමඨම් වාර්තාවට ඇතුළත් කළ යුතුයි ඒ වගේම දැන් මේ බලන්නේ සිතුවිල්ලක් දැස නේද? මේ භාවනාව නිවැරදිව කරගෙන යනවද? දැන් සිතේ නිෂ්කලංක භාවයක් ඇති වෙලා තියෙනවා. දැන් හුස්ම හොඳින් දැනෙනවා. ආදී ලෙසට ඒ මොහොතේ ළඟින්ම ඉඳගෙන කතා කරන අය වශයෙන් තමයි ඒ අනිත් කෙනාම ඉන්න බව දැනෙන්නේ. ඉතින් ඒ විදිහට ස්වාමින් වහන්සේ මේ මේ தත්වයන් හමුවේ භාවනාව නිවැරදිව කරගෙන යාමට මා විසින් පුහුණු කළ යුතු ආකාරය පිළිබඳ උපදේශක් ලබා දුන මැනවි. ඔබ වහන්සේට සහ සහභාගී වෙන සියලුම යෝගීන්ට මේ පුහුණුවෙන් ලැබෙනා වූ කුසල් අනුමෝදන් වේවා. අනුමෝදන් කරමි. දැන් දැන් ඔය ඔය ඔය සිද්ධ වෙන විදිහට සිද්ධ වෙන එක වැරදි කියලා හිතනවද? ඒ වගේ නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මට ඉතින් ඒ කියන්නේ හරි අවබෝධයක් නැහැ. මෙහෙම භාවනාව කියලා කියන්නේ අපිට හොඳ සහ නරක කියන මේ හැම පැත්තක්ම පෙන්වලා දෙන දෙයක්. ඒකයි භාවනාවට කියන්නේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. ඉතින් ඒකෙදී අපිට පෙන්වන්න බලනවා අපිට කියලා දෙනවා මේ මේ මේ මේ කියන ලක්ෂණයන් අපේ හිත තුළ අපේ ජීවිතය තුළ චිත්තසංතානය තුළ තියෙන විදියක්. ඉතින් අපිට කැමති නම් ඒවා දැක ගන්න පුළුවන් කොහොම නම්. ඔය කියන හැම එකක්ම දැක බලා ගන්නේ සතිපට්ඨාන සූත්‍රයට ආශ්‍රයෙන් කරගත්තොත් නම් සිහිය තියෙන්නේ සිහිය නොයි. එතකොට ඒ කියන හැම එකකටම තියෙන්න දෙනේ හොඳයි. අපේ අර මූලික කමඨහන තියාගෙන ඔය කියන ලක්ෂණ ටික අපි ගාව තියෙන විදිය තේරුම් ගත්තාම තේරෙනවා නම් තේරෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඊළඟට අපිට ඕන නම් බලන්න පුළුවන් මොන මොන පැතිද වඩා වර්ධනය වෙන්නේ කියලා. එක පැත්තකින් නිකන් අර රිසර්ච් එකක් වගේ හිතෙන්නත් පුළුවන් කොහොම නමුත් හිත ආස්සේ ඔය කියන වැඩපිළිවෙලම තියෙනවා මේකද කැමැතිකම් සමහර වෙලාවට කැමතියි සමහර වෙලාවට අකමැති සමහර වෙලාවට හොඳයි සමහර වෙලාවට නරකයි සමහර වෙලාවට සුමටයි සමහර වෙලාවට රළුයි ඒ විදිහට මේකේ අස්සේ එක එක දේවල් තියෙනවා. සමහර වෙලාවට මේක ගැන රිපිටේෂන් කරන්න, මේක ගැන විස්තර ਵਿਚාර කරන්න හරි කැමතියි. සමහර වෙලාවට ඒකක් අන්න ඒ වගේ අදහස් මේ හිත ඇතුලේ අපේ ඒ චිත්ත සංතානය තුළ තියෙනවා. එතකොට විශේෂයෙන් හොදකමක් තියෙන්නේ මේකයි භාවනාව තුළ. අර කායනුපස්සනාවේ මොකක් හරි අරමුණකට එනවනම් අපි ඒ ඒ ඒ අරමුණ තේරුම් අරගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය කාලය තීරණය කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳ වෙන්න පුළුවන් කියලා මම කියනවා. ඕක වැරදි නැහැ. ඔය කරන විදිය හොඳයි. ඔය කරන විදිය හරි හරිකමකුත් තියෙනවා. අර සතිපට්ඨාන සූත්‍රයට ආශ්‍රය කරගත්තොත් උපසකන්නේ. අපිට ආනාපාන සති සූත්‍රයේදී දේශනා කරලා දෙන්නේ සිහියට ප්‍රධාන තැන දීලා සිහිය තියෙන විදිහේ තේරුම අරගෙන ඊළඟට මේ තියෙන අපි වටා තියෙන දේවල් වලින් සතිමත් වෙන්න ඉගෙන ගන්න කියලා. ඉතින් ඔය කියන කාරණේදී අර අර අර සිතුවිල්ල තවදුරටත් අර ඇනලයිස් කරනවා වගේ ඒක ඒක විස්තර කරන්න વિચાર කරන්න හදනවා වගේ ස්වභාවයක් තුල තාමත් අපි ඉන්න විදිය නැත්නම් ඔක්කොම ඉන්න විදියක් තමයි එළියට එන්නේ. ඒක අහිංසකයි වෙන්න පුළුවන්. කමක් නැහැ. ওই විදියට තමයි සතිපට්ඨානෙ තියෙන්නේ. කොහොම නමුත් දැන් ගිය සතියේ කමඨාන වார்த்தාවට වඩා මේ සතියේ වார்த்தාව ගැන යම් තීකට සන්තෝෂ වෙන්න පුළුවන්. හැබැයි අර අර රිසර්ච් කරන අදහසට එනවට වඩා මම යෝජනා කරන්න කැමතියි. අර තමන් වටා කියන ඒ දේවල් වලට පොඩ්ඩක් අවධානමත් වෙන්න කියලා. පුළුවන් නම් හාමුදුරන්ට කතා කරලා කියන පිළිත් දාන්න. එතකොට බලන්න <laughs> මොකක්ද මේ තියෙන තියෙන ප්‍රතිචාරය කියන්නේ. අන්න ඒව කමන්නේ. ඔව්. එතකොටම මේක ඇත්තටම දේ තියෙන්නේ ඔය තියෙන දේවල් දැක දැක ඉන්න පුළුවන්කම. හැබැයි හොඳ නැත්තේ මේකයි අර කායනුපස්සනාව තුළ හරියට පිළිතල වේදනානුපස්සනාව තුළින් ඒ වේදනාවන් සිත් වෙන විදිහ ගැන මනාකොට හැඳිනීමක් නැතුව චිත්තානුපස්සනාවේ මොකක් හරි එකක් කරන්න යන්නේක තුල බාධක තියෙන්න පුළුවන්. පැහැදිලිවටම කියන්න මොකද අපි දන්නේ නැහැ මේක මේක ක්‍රියාත්මක වෙන විදිහ කොහොමද කියලා. අලුත් ක්‍රමයක් අලුතෙන් හම්බ වුණාම හිත අල්ලගන්න එක සාමාන්‍යයි. ඒකයි අර අලුතෙන් කෙනෙක් අපිට හම්බ වුණොත් එම ටක් ගාලා හිතට යනවා කොහොමද නියමයි නේ මෙයා යා හරි හොඳ කෙනානේ ටික දවසක් යනකොට ඒකමතු කියලා ඉතින් ආන් ඒ වගේ ස්වභාවයක් තුල ඉන්නේ අපි කොහොමදත් ඒකින් මගේ යෝජනාව තමයි අර මූලික කමඨහන පුළුවන් තරම් බලන්න. මූලික කමඨහනම කිට්ටු කරගන්න බලන්න. එතකොට අපි කතා බහ කරේ ආනපානේ සතිපට්ඨානය තුළින්. ඒකෙදී එතකොට බලන්න සිහිය පිහිට වෙනවද? සිහිය පිහිට වෙන කාරණා තියෙනවද? තමන් වටා තියෙන ඒවා. ඒ වගේම සිහිය පිහිට වෙනවද? කොහොමද වෙන්නේ? නැතිද? මොකද කියලා බලන්න. එතකොට වේදනාව වගේ එනවනම් ඒකේ තේරුමම ඒ වේදනාව තියෙන කොටස් වල හිත තැම්පත් වෙන්න දැන් සුදුසුකමක් තියෙනවා වගේ. ඒ කියන්නේ වටපිට සද්ද බද්ද තිබ්බට ඒ වගේට හිත යන්නේ නැහැ. දැන් ශරීරයේ වේදනාවකට නම් හිතෙන්නේ ආ ඒකේ තේරුම එහෙනම් ඒ වේදනාව තියෙන ඒ ශරීර කොටස් වලට හිත යවා ගන්න පුළුවන්. ඊළඟට බලන්න මේ වේදනාවේ අනිත් පැත්ත පිටින් කකුලක් නම් අනිත් කකුල පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න බලන්න. ආපහු වර වේදනාව තියෙන පැත්ත පොඩ්ඩක් බලන්න බලන්න. අන්න එතකොට මොකක් හරි දෙයක් අහුවේවි සිහිය පිහිටුවා. ආන් ඒ ටික ග්‍රහණය කර ගන්න බලමු. ඒත් එක භවනා ඉදිරියට කරගෙන යමු කියලා තමයි කියන්න පුළුවන්කම හම්බ වෙන්නේ. ඒක විදිහට අර ඇනලයිස් කරන එකේ මම හිතනවා අර අපිට ඒ තරම් දෙයක් ඉගෙන ගන්න නැති වෙයි කියලා. එහෙමයි සම්මාස. එතකොට තමයි අර ඒ කියන්නේ අපි ඇත්තටම මොකක් කරන්නේ අපිට තේරෙන මට්ටමෙන්නේ. එහෙනම් එතකොට බුද්ධානන් වහන්සේ කොහෙවත් සඳහන් නොකරපු කාරණාවක් පැත්තකින් ඔය කියනවා යන්නේ එහෙමනම් අපිට සමහර විට හිර වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හොඳයි සම්මාස. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. පෙරුවන් සරණයි. මගේ කම්මටහන් වார்த்தාව සුපුරුදු පරිදි බුදුන් වඳ මෛත්‍රී භාවනාව කිරීමෙන් අනතුරුව සුළු වේලාවක් සක්මන් භාවනාව කර පරයන්කයට යොමු වුණා. පාදවල වේදනාව දැනෙන දිනවලදී සක්මන් භාවනාවට යොමු නොවි නිහඬව කය දෙස බලා සිටිනවා. ටික වේලාවකින් සිත සංසුන් වන බව හැඟුණත් නොදැනීම සිත පිටතට ගොස් ඇති බව තේරෙනවා. සිතුවිලි පිටතට යන අවස්ථාව තේරෙන්නේ නැහැ. ඒ අවස්ථාවවලදී සිතා මතාම සිත කය තුලට යොමු කළත් වැඩිපුර අවස්ථාවවලදී නොදැනීම සිත කය තුළට පැමිණෙන බව තේරුණා. මෙසේ කය දෙස බලා සිටින විට කයේ හිස් බවක් සැහැල්ලු බවක් දැනෙන්නේ උරස් කුහරය තුලයි. ඔබ වහන්සේ ගියවර උපදෙස් තුන් පරිදි ඒ සැහැල්ලු බව කය පුරාම විසිරෙන ආකාරයට කය පුරාවටම සිත යොමු කළත් එය සාර්ථක වුණේ නැහැ. බොහෝ අවස්ථාවල භාවනාවට යොමු වී කය සංසුන් වන විට කොතනක හෝ වේදනාවක් ඇති වී ඒ සංසුන් බව නැති වී යනවා. පසුව වේදනාවට සිත යොමු කර එය නැති වූ පසු නැවත කය දෙසට සිත යොමු කර සිතවිලි එහා මෙහා යන සැටි කයේ සිදුවන වෙනස්කම් දකිමින් උපේක්ෂා සහගතව බලා සිටිනවා. තවත් දිනයක භාවනාවට යොමු වී කය දෙස බලා සිටින විට තද උණුසුම් ගතියක් හයේ උඩ කොටසේ දැනෙන්න ගත්තා. මුහුණේ තනින් තන දහඩිය මතු වුණා. ඒ ආකාරයට ටික වේලාවක් සිටින විට ක්‍රමයෙන් ඒ නැති වී ගියා. පසුව කය දෙසට සිත යොමු කර බලා සිටියා. එවිට සිතේ තරමක සංසුන් බවක් දැනුණා. සමස්තයක් ලෙස ගත් කල සිත සංසුන් නොවන අවස්ථාවන්ද තිබුණා. නමුත් ඒ දිනවලත් උපේක්ෂා සහගතව ඒ දෙස බලා සිටමින් පැයක පමණ කාලයක් භාවනාවේ යෙදුණා. ස්වාමින්වහන්ස භාවනාවට යොමු මුල් අවදියේ තරම් දැන් හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. එය සාමාන්‍ය දෙයක් ලෙස මා සලකනවා. ඔබ වහන්සේගෙන් ඒක දැනගන්න කැමතියි. දවසේ එදිනදා වැඩ කටයුතු කරන විට අත්තු ගන්න විට, මල් කඩන විට, තේ සාදන විට, තේ පානය කරන විට, දත් මදින විට, මුහුණ ශෝධන විට ඒ වගේ සතියෙම කටයුතු කරනවා. ගෙවල් අතු ගන්න විට කොස් අල්ලන තැන සිට දැනෙන ස්පර්ශය අතු ගන්න විට දැනෙන රළු බව හා සිනුදු බව ශබ්දය අත්දකිනවා ඒ වගේම එක කෙලවරක ඉඳන් අනිත් කෙලවරට එක පිළිවෙලට සිහියෙන් කරනවා මල් කඩන විට ඇහෙන ශබ්දය මලේ වර්ණය, පේකරු බව, සුවඳ දකිමින් අත්විඳිමින් මල් කඩා වට්ටියකට පිළිවෙලට අසුරනවා. තේ සාදන විට, කෝප සෝදන විට වතුරේ දැනෙන සීතල බව, කෝපය ස්පර්ශ කරන අතර දැනෙන මේ ක්‍රමය තේ සෑදූ පසු කෝපය අල්ලන විට ස්කෝප්පේ අල්ලන විට දැනෙන රස්ණය හා තේ පානය කරන විට දැනෙන රස්ණය උගුරෙන් පහළට යන විට දැනෙන ශබ්දය සත්‍ය වැනි දේ අත්විඳිනවා. එසේම ඒ සාමාන්‍යයෙන් උදේ තමයි විදිහට තේ පානය කරන්නේ. එතකොට ශරීරයට දැනෙන නිකන් ඒ වෙලේට දැනෙන නිකන් උත්තේජය වගේ ඒ දේත් අධ්‍යයනවා ස්වාමීන් වහන්සේ. මොකද උදේ පාන්දර ඉඳලා නැගිටලා ඒ වෙලාවේ සීපාණය කරනකොට ඒ වගේ ප්‍රබෝධයක් වගේ ගතියක් දැනෙනවා. දත්මදිද්දිත් සාමාන්‍යයෙන් ක්‍රමයෙන් එක පැත්තක ඉඳලා ක්‍රමානුකූලව පැත්තෙන් පැත්තට ඊට පස්සේ දත්වල ඇතුළ ඒ විදිහට දත්මදිනවා සිහියෙන් මෙයා කරනවා මේ සතියේ ඉඳලා ස්වාමීන් වහන්සේ අලුතින් නානකොට ඇඟ සෝදන විට සතියෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා එච්චරයි ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. සුනේ. මම දකිනවා ඔබතුමියගේ කමඨහන වර්තාවේ සමාන ලක්ෂණ දැන් දෙකක තිබා. එකක් තමයි සිතවිල්ල භවනාව කරගෙන යනකොට සිතවිල්ල පිටට ගිහිල්ලා තියෙනවා. ඒක හරියට අහුම වී. ඊළඟට ආයර වේදනාව එහෙම දැනෙච්ච දැනකත් ඔන්න වගේම ලක්ෂණයක් තිබා කියලා කිව්වා. මගේ ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම ඔබට මේ භාවනාව කරගෙන ඉන්නවා. ඒ ඉන්නකොට හිත පිට ගිහිල්ලා තියෙනවා. ඒ හිත පිට ගිහී තියෙන ගිහිල්ලා තියෙන විත්‍ය තේරෙනවා. එතකොට මේ හිතසක් තිබ්බ නේද? එහෙමයි. ඒ හිතස ඔබතුමිය දැක්කද නැද්ද? ඒක දකින්නේ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේදී මොකක්ද වුනේ? ඒක නිසා මින්නහංශ දැන් ඒ සිතුවිලි දැන් කය තුල බලාගෙන ඉද්දී ටිකක් වෙලා ගිහිල්ලයි දැනෙන්නේ සිතුවිලි පිටතට ගිහින් කියලා. එතකන් එතකොට ඔව් එතකොට ඔව් කය තුල හිටියා කියලා කියන්න පුළුවන්ද බැයිද? කය තුල හිටියා කියලා කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නමුත් ඒක සිතුවිල්ල පිටට ගිහිල්ලා කොච්චර වෙලාවක් හිටියද එහෙම කියලා තේරෙන්නේ නැහැ. කොහේ හරි ඒ සිද්ධියක් දිගට දිගට ගිහිල්ලා එක තැනකදී තමයි මේ මම දැන් මෙතනින් අයින් වෙලානේ කියන එක තේරෙන්නේ. තේරෙන්නේ. කය තුල හිටියා කියලා කියන්නේ ආනාපාන නෙවෙයි නේද? නෑ ස්වාමීන් වහන්සේ. කය කයේ මොකක් හරි දැනෙන දෙයක් බලාගෙන ඉන්නවා. හරි. කය තුල හිටියා කියලා කියන්නේත් එතකොට ඔබතුමිය එක තැනකට වෙලා නේද හිටියේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. උදාහරණයක් ඇරෙහි අත නම් අවුනේ අත රාව තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඔව්. තම පුළුවන් තරම් බලන්න ඕක විභේදනය කරන්න. අපේ සතිපට්ඨාන ඊළඟ කොටසට එන්නේ අර දෙතිස් දෙතිස් කුණප ලක්ෂණ වගේ 30 ගානක් තියෙන කුණප ලක්ෂණ. අන්න ඒකෙදි බලන්න ඒකේදී කියනවා වගේ ඒකේ අර එක ශරීරයේ කියනට වඩා තථාගතයන් වහන්සේ මේක කඩලා එන්නනවා. විභජ්‍යවාදී භෝගෝතම කියලා කියන්නේ බුදුන් වහන්සේට. උන්වහන්සේ බෙදා වෙන් කළ දක්ෂ දක්වන්න දක්ෂයි. බෙදා වෙන් කළ දක්ෂ දක්වන්න දක්ෂ. හරි අමාරුයි කියන්නේ. ඉතින් ඒ වගේ අර අපි හිතමුකෝ ඔය කියන එක එක කාරණාවක් අපිට තේන්න වුණා නම් දකින්න වුණා නම් කියන්නේ බලන්න ඒ කියන කාරණේ තව දුරට වර්ධනය කර ගන්න පුළුවන්ද උදාහරණයක් ඇරලා අට කියලා අට කියන කොටස නම් අපිට 100ට ආවේ. අම බලන්න ඔය අටේ මොනවද තව තියෙන්නේ කියලා. තව අටේ තව යන්න පුළුවන්. හෝ ඒ අට වගේ තවත් කොටසක් තියෙන්න පුළුවන් ශරීරයේ. ඒ වගේ අර හිතට අර ඒකාරෝපිත වෙලා ඉන්න දෙන අවස්ථාවක් මම හිතන්නේ ඌමනා වෙයි කියලා. එහෙම වුණාම තමයි ඔය ඔය අර ටික ටිකක් අර අනින්න වගේ බලන්නේ. මොකද යාට උවන්ට ඕන ගමක් තියෙන හින්දා. මොකද ඒක එක තැනකට වෙලා යාට ඉන්න පුළුවන් තරමේ තාම හිතේ තැම්පත් කමක් නැතිනම් අ අනින්න ඕන ගමක් තියෙනවා. ඊළඟ එක තමයි ඔබතුමිය කිව්වා වේදනා අර ශරීරයේ සැහැල්ලු බව තේරුණා කියලා ලොකුට සෙවන. ඒ තේරුණා වුණාට කොහේ හරි තියෙන වේදනාවක් ඇවිල්ලා ඒ වේදනාවෙන් අර තිවිච් එක යටපත් වෙලා ගියා. එතකොට ඊළඟට කිව්වා අර තියෙන ප්‍රීතිය වගේ දේ ශරීරේ පුරා පතුරවා ගන්න හැදුවට ඒක කරන්නත් බැරි වුණා. එතකොට අපි පළවෙනියෙන්ම අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රීතියෙන් ශරීරේ පතුරවා ගන්නවටත් වඩා ශරීරය තුල දැනුවත් භාවය පතුරවා ගන්න. එතකොට මේ දැනුවත් භාවය පතුරවා ගැනීම තුලින් තමයි ඊළඟට අපිට අම්ම වෙන්න පටන් ගන්නෙ මේ කොටස් වල ප්‍රීතිය තියනවා මේ කොටස් වල ප්‍රීතිය නැහැ ආන් ඒ ආකාරයට. එහෙම නැතුව අපි හිතන්නට නාකයි එකපාරට මේ ප්‍රීතියෙන් මේ ශරීරයෙන් මුළු මුළු ශරීරයම පුරවා ගන්නවා කියන අර්ථයක් කියන්න හොඳ නැහැ. ඕකේ සරලම උදාහරණය එන්නේ මතකද භාවනාව තුළ වුණ සූත්‍රයේදී අපි සූත්‍රේ ගමු සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති දීගං වාස සන්තෝ දීගං වාස සාමිති පජා බලන්න එතනම තියෙනවා මේකේ කොටස් දෙක සිහිය පෙරටු කරගත්ත කෙනාට තේරෙන්න පටන් ගන්නවා හුස්මක් එනවා හුස්මක් එනවා එච්චර ඊට පස්සේ ඒකත් එක්ක ඉන්න වුණාම තමයි මහසි දේශනා කරන්නේ මේ හුස්ම තුල තියෙනවා අර මුල මැද අග කියනවා වගේ මේක දීර්ඝයි කෙටි අන්න ඒ වගේ ලක්ෂණ තියෙනවා. අන් ඒ වගේ යන්නේ දැන් මුලින්ම අපි දීර්ඝ කෙටි කියන ලක්ෂණ හොයන්න ගියේ නැහැනේ. අන් ඒ වගේ මුලින්ම අපි අර ප්‍රීතියම කියන එක වතුරවා ගන්නට අපිට උමනා වෙන්න පුළුවන්. ඒ වෙනත් ඒ වෙනුවට අපි කරන්න ඕන කම තියෙන්නේ මේකට යන ක්‍රමය හදාගන්න. මේකට යන මාර්ගය සකස් කරගන්න. අන්න එතකොට ශරීරයේ තියෙන කොටස් ටික දැක දැක යන්න පුළුවන් කමක් තියෙනවා නම් තමයි හොඳ. සමාවෙන්න එහෙම දැන් උඩපුරේ ශරීරයේ උඩ කොටස දැනෙනකොට ඒක මට පුළුවනි දැන් කකුල් දිහා අත් දිහා ඒ වගේ බලලා ශරීරය පුරාම දැක ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. දකින්න පුළුවන්. නමුත් අර හිස් බව සැහැල්ලු බව තමයි එහෙම ශරීරේ පුරා පතුරව ගන්න බැරි. එහෙමයි. ඕකටත් අර ඉස්සෙල්ලා කිව්වා වගේම එතකොට ඒ කියන පුරුදු කිරීම කරගන්න පුළුවන් නම් බලන්න ඒක වම් පැත්තේ ඉඳලා දකුණට යන්න පුළුවන්ද දකුණේ ඉඳලා වමට යන්න පුළුවන්ද උඩේ ඉඳලා යටට යන්න පුළුවන්ද යටේ ඉඳලා උඩට යන්න පුළුවන්ද ඔවා කියන සූත්‍ර. එහෙම කරන්න පුළුවන් දෙ කියලා ඉගෙන ගන්න කියලා. අන්න එහෙම වුණාම අපිට තේරෙවි. ඒක හරියට අපි අර හිතන්නකෝ ඔබතුමියගේ ගෙදර ඒ ඒ මෙහෙම ගයක් නම් මම පේනවා ඇති. මේ මැද අල්ල කියන්නකෝ සාලේ. මේකේ ළමයි දෙල්ලක් කරනවා. මේ මේ මේ හැම තැනකටම කාමර කියන්නකෝ මේ ඇඟිලි. එතකොට ඔබතුමිය මේ එක කාමරයකට යන්නේ මේ අල්ල හරහා නම් මෙහෙම නම් යන්නේ. මේ හරියට එන හැම හැම වෙලාවකම ළමයි සෙල්ලම් කරන බව පේනවා. තමයි සෙල්ලම් කරනවා නම් මේ කාලේ. ආන් ඒ වගේ අපිට පුළුවන්කමක් තියෙනවා නම් ශරීරේ පුරාම යන්න අර මෘදු සැහැල්ලු භාවය තියෙනකම් එතකොට ඔය යන හැම තැනකදීම ඔය කියන ඔය ඔය ඔය කියන ප්‍රීතිසහගත අවස්ථා ටික පහු කරගෙන අපි ආවි ප්‍රීතිය නැති පැරිවට. එතකොට තේරෙන්න ගනීවි ප්‍රීතිය තියෙන පැත්තේ සහ නැති පැත්තේ තියෙන ලක්ෂණ මොනවද කියලා. පස්සද්ධි ගුණ තියෙන පැත්තේ ලක්ෂණ මොනවද නැති ගුණ මොනවද හැබැයි මේ ගාම ඊකන්ට නාකයි භාවනා වාර එකක් හෝ දෙකක් සිදු කරලා කරන්න පුළුවන් වෙයි. එහෙම බෑ. අපි මේකට පරිණත වෙන්න ඕන නම් අපේ අපි දැන් අපි මේක අහලා තියෙනවනේ. සංසලා කියලා තියෙනව වෙන්නත් පුළුවන්. එතකොට අපිට හිතන්න පුළුවන් හෝ හිතන්න පුළුවන් මේකේ නම් ක්‍රියාත්මක වෙන්නත් උන විඝාට කියලා. ඊට වඩා මේක අපේ ජීවිතයට පත්‍යන්නේ. මේ කනට අහපු දහම හිත අහපු දවසට තමයි වැඩ කරන්න පටන් ඒක වෙනකන් අම්මේ අපි ඉවසීමෙන් මේක දිනු කරගන්න බලන්න. ඉවසීමෙන් ඔය කියන ඔය කියන සිහිය පවත්වා ගන්න. එහෙම ඇතුළත් එහෙම එළියට එන්නේ මොකක්ද? ප්‍රීතියක් තියෙනවා. දැන් මේ ප්‍රීතිය මුළු වගේම වර්ධා වර්ධනය කරගන්න ඕන. මට මේක කරන්න ඕන. කියන අර උමනාකම තමයි. එතකොට බලන්න ඒ කියන උමනාකම කියන එක අහම අපිට මූලික මූලිකව තේරෙන්නේ ඒක කුසල කුසලයක් හැටියට තමයි. එක්තරා විදිහට කුසලයක් වෙන්නත් පුළුවන්. හැබැයි පස්සේ කාලෙකදී බලනකොට අපිට තිබිච්ච ඒ උවමනාවම තමයි ආපස්සට අපි යට කරලා දාලා තියෙන්නේ. ඒක හන්දා හොඳම දේ තමයි මේ වෙලාවේදී ඒ කරන අර උවමනාවල් වගේ දේවල් තේරුම් අරගෙන මේක දිහා පුළුවන් තරම් නිවිසන්සීමේ බලාගෙන ඉන්න. ඔය කිව්වට අනික් අනික් තැන්වල තියෙනවා කියලා ඒ තැන් තවදුරටත් නිරීක්ෂණය කරොත් තමයි තවදුරටත් කොටස් වශයෙන් චුට්ට චුට්ට කඩ කඩ විභේදනය කර කර දකින්න පටන් ගන්න ගියොත් දැක්කොත් ශාරීරියේ තියෙන අර කොටස් අහුවෙන්න පුළුවන් ඒ කෙසේ නමුත් අර ක්‍රියාපු වගේ මුදු සෑහළු ලක්ෂණ තියෙන කොටස් මේ ශරීරය ඇස්සේ තව තවත් තැන් වල මතුවෙන්න අන්න ඒ වගේ ඒවා එළියට එන්න පුළුවන් ওই රස්නින් වගේ අල්ලගන්න ලේසි. අමුතුව රස්නයක් ආපෙතාව. එතකොට අපි හිතන්නකෝ දැන් උදාහරණයක් හැටියට දැන් අපිට රස්නයක් දැනනවා කියන්නකො මේ අල්ල අත මෙහෙම නම් තියාගෙන ඉන්න භාවනාවේදී මේ අත් දෙක යට තියෙනවා කියනකො දාඩියක් වගේ. ඒ වගේ දාඩිය ලක්ෂණ තව ටිකක් අපේ ශරීරය තුල මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට අර අම කිව්වා වගේ සමහරකට මූඩෙන් දාඩිය දානවා වගේ තියෙනවා. සමහර කිහිල්ලෙන් යනවා වෙන්න පුළුවන්. කොන්දෙන් වැටෙනවා වගේ වෙන්න පුළුවන්. වගේ දා කකුල් වලින් යනවා වගේ වෙන්න පුළුවන්. එතකොට අපි මේ ඉන්නේ කායනුපස්සනාව තුල තමයි. මේ ඉන්නේ සීය තුල තමයි. කායනුපස්සනාව පැත්තකින් තියමුකෝ. සතිපට්ඨානය තුල තමයි මේ මේ තියෙන දේ වෙන දේ දැනගෙන තමයි මේ ජීවත් වෙන්නේ. එතකොට අපි පළවෙනියෙන්ම හොඳම දේ තමයි ආන් ඒකත් එක්ක ඉන්න අපි හදාගන්න. එතන තමයි සතිපට්ඨානය තියෙන්නේ. නමුත් අපි අර බලාපොරොත්තු වෙන සතිපට්ඨානය තුල තියෙන්න පුළුවන් දීතියම තියෙන එකක් තියෙන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. එහෙමයි. ඒකයි මම ඇහැව්වේ අර ඉස්සෙල්ලම හිත පිට ගියා කියන එක අතර මොකද මේ කායනුපස්සනාවේ හිතිය හිත පිට ගිහිල්ලා තිබ්බා ඒක තේරුණා. නමුත් හිත පිට ගිහිල්ලා අර ඒක හිත පිට කිවිච්ච තේරිච්ච අතරකාරය තුළ මොකක් හරි තේරුණාද කියලා හැවි එකයි. මොකද අපි ඉඳලා තියෙන සතිපට්ඨානය තුල නම් මොකක් වුණත් කමන්නේ. පංචශීලයේ කඩ වෙන්නේ නැති ඕනම එකක් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද. ඉතින් භවනාව තුළම අපි හිමීට කරගෙන යමු. මම හැමදාම මතක් කරන එක තමයි අපි අපේ ලෝගෝ එක හදා ගන්න ඕන. ඇත්තටම මගේ ලෝගෝ පොඩ්ඩක් වෙනස් කරන්න ඕන ඉබ්බෙක් අඳින්න. මේක ඉවි ගමනක්. හෝ ඊටත් වඩා හිමීට යනවා. ඒ පුළුවන් තරම් හිමීට හිමීට යනකොට තමයි යන්නේ අපිට මේ ගමනේ බොහොම ඉක්මනට යන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයේ තියෙන ගමනට වඩා හරිම වෙනස් මේක ප්‍රතිසෝපිත. ඒකින්ද ඔය සිද්ධ වෙන විදිය හොඳයි අක්ක. ඇත්තකින්ද බලපුවාම ඔබතුමිය ඔබතුමිය කමඨාන් වර්තාවම ගියවනම් එහෙම භාවනාවට කලින් තේරෙන ගණීවි ඕක තුල තියෙන ගුණාගුණ ලක්ෂණ මොනවද කියලා. ඒකින්ද මට තේරෙන හැටියට කිව්වොත් එහෙම භාවනා අතර මොහොත සිද්ධ වෙනවා. අර මම ත්‍යාගේ බලපෑම් ටික නොවේ. ඒක එන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ පීතිය නෑ මේක හරියන්නේ නෑ ඉත ගියාට මට තේරෙන්නේ නෑ යනකොටම ඒක හරියන්නේ නෑ අප්පා ඔය පීතිය මේක ගිනියන්න පුළුවන් කමකුත් නෑ අද මොකක්ම කරන්නත් බෑ කකුල් දෙක හිටෙනවා හරියන්නේ නෑ මේ වැඩේ ඒ අර පාරන මොකද <laughs> නමුත් ඒ හැම වෙලාවෙම අපි ඉඳලා තියෙන සතිපට්ඨානේ අපි බලාපොරොත්තු නොවිච්ච සතිපට්ඨාන. හැමදාම අපි අපි බලාපොරොත්තු වෙන්නේ මේවා තමන්ට සැප විදියට, සුභ විදියට, හොඳ විදියට, ලාභ විදියට, යහපත් විදියටම සිද්ධ වෙයි කියලා. එහෙම සිද්ධ වෙන්නේ නැත. එහෙම සිද්ධ වෙනවා නිදාගත්තට පස්සේ. ඕ සීන ලෝකයේදී. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ තුල මේක තමයි ඒක සිද්ධ වෙන රටාව. අපි ඒකට අනුමත වෙන්න බලමු. ඒකයි සතිපට්ඨානය පුරුදු කරන කෙනාට අර වේදනාවක් ආපුහම එයා තේරුම් ගන්නවා කියලා බුදුපැණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතරම් කියන රහතන් වහන්සේලාගේ හිතවිල්ල මේක. ජීවිත පරියන්තකම් වේදනං වේදනාමිති පජාන. නැත්නම් ශරීර පරියන්තකම් වේදනං වේදනාමිති පජාන. ශරීරය සීමා කරගත්ත වේදනාවක් වෙනවා. ජීවිතේ ඒ කියන්නේ මේ ජීවිතේ සීමා කරගත්ත වේදනාවක් වෙනවා. නමුත් අපිට වෙනස් කරන්න ඕනකම එහෙම නේද? ඒකට අපි අපි අර ඉන්නේ අර ඉස්සලා දේශනාවට කළා වගේ අර වර්තමාන සීමාව තුල නෙවෙයි. තාම වැරදි නෑ ඔක. ඕහොම කිව්වා කියලා එහෙම කර ඉච්ඡාබංග වෙන්න ඕනේ නෑ. ඔය වැරදි නෑ. ඔය සාමාන්‍ය. ඔයත් ඇත්තටම යතින් කියනවා නම් බොහොම වාසනාවන්තයි. ඌව ගැන කතා කරන්න උන්වහන්සේ කෙනෙක් ඉන්නවනේ. මට ඉතින් ඔහොම කෙනෙක් නෑ. මට ඉතින් පොතක තමයි මම කිව්වේ. දල්ලුවට කතා කරා ලොබහාමුදුරන්ට කතා කරා තුමුල ඉතින් ඒ හැරෙන්න මට වෙන්නේ තියෙනවා හරි අමාරුයි ඉතින් උන්වහන්සේලාත් හොයාගන්න ඒකින්දම ওই සිද්ධ වෙන විදිහ හොඳයි හැබැයි ඉපි ගමන මතක තියාගන්න එහෙමයි සාමාන්‍ය ස්වාමීන් වහන්සේ මේ දැන් අර මේ මම කිව්වේ ආනාපානයේ හුස්ම රැල්ල ඉස්සර වගේ එහෙම හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ කියන්නේ. ඔව් ඒක සාමාන්‍ය දෙයක් නේද ස්වාමීන් වහන්සේ? අනික ස්වාමීන් වහන්සේ මම මේ අර මේ ශක්මන් භාවනාව නොකරන්නේ ශාවිනාංශයට මතක ඇති මට රාත්‍රී 30 නිසා අකුල ඉදිමෙන්නේ වල්ලු කර ඒක නිසා මම ඉතින් අර සමාජවාද කියනවාම හිතන්නකෝ දැන් අපි දේශනාවෙත් කතා කළා. අපි සමහර දවස් තියෙන්න පුළුවන් අපේ හිතට ආනාපානෙ අල්ලන්න බෑ. සමහර කාල තියෙන්න පුළුවන් ආනාපානෙ අල්ලන්න බෑ. ඒ තරමට හිතේ තැම්පත් කමක් නෑ. ඕ ඊට වඩා වෙනස් දෙයක් ප්‍රකට වෙනව වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ශරීරය වඩා ප්‍රකට. හිතන්නකෝ අපි හිතමුකෝ හතරවෙනි ධානයට ගියා කියන්නේ උපේක්ෂාවට, පූර්ණ උපේක්ෂාවට. එහෙම වුණා නම් කොහොමද ආනාපානෙ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අනේ ඒ වගේ මම කියන්නේ නැහැ හතරෙන් ධානයක් කියලා කියනවා නෙවෙයි යා මාල්පල් දෙන්නේ එහෙම නැහැ මේ දල්වන්නේ. මම මේ කියන්න යන්නේ ඒක සාමාන්‍යයි. සමහර කාලා තියෙනවා අපේ අපිට තේරෙන ප්‍රමාණයක් තියෙනවා. සමහර කාලවලදී ඒ තේරෙන ප්‍රමාණය වෙනස් වෙනවා. නමුත් හොඳම දේ තමයි අර මුල ඉඳලා මම කිව්වා වගේ පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති කියන අපිට හිත හදාගන්න පුළුවන් නම් ඒ තේරෙන කාලෙදිත් නොතේරෙන කාලෙදිත් එක හා සමාන විදිහේ ප්‍රතිචාරයක් දක්වන්න දක්ෂතාවය එතන. එහෙමයි. ඉවසනයි. ඉවසනයි ස්වාමීන් වහන්සේට බොහොම පිං නිරෝගීතාවය ලැබේවා.